පින්බර දවසක් වේවා තුන් ලොවක් දිනූ බුදුරජාණන් වහන්සේ තමයි අපි හැම දෙනාගේම ශාස්ත්‍රෝන් වහන්සේ අපට මේ ලෝකයේ ප්‍රඥා දැස උදා කර දුන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හසරක් නොදැන එහෙමේ අත ඇවිද ගිය දෙවි මිනිසුන්ට ජීවිතයේ සැබෑම මතු කර දෙන්නට බුදු කරුණාව යොමු කරලා මා ප්‍රඥාව යොමු කරලා ಜಾති ಜಾති සිදු කරන ලද මෙහෙවර අපමණයි පෙර සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට ඈත දවසක සුමේධ නම් වූ තාපසතුමා ලෙස මේ ලෝකයට පහළ වෙලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම පුරමින් නියත විවරණ ශ්‍රී ලබාගත් දවසේ පටන් ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා 45 අවුරුද්දක් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් ඒ දේශනා කරන ධර්මය දෙවි මිනිසුන්ට අවබෝධ වෙනවා දැකලා අපමණ සතුටකටපත් වෙමින් පුරා 45 වසරක සම්බුදු මෙහෙවර නිම කරලා පිරිනිවන් වඩින්නට උපවත්තන සාල වනෝද්‍යානයට වැඩම කරපු මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේගේ හදවතින් ගලා ආ කරුණා ධාර ඒ කරුණාවේ සිසිලස අපමණයි අනන්තයි අවසාන මොහොතේදී ඒ අභිනීල netuසංගල වසා ගන්නට ආසන්නයේ දෙවි මිනිසුන් ආමන්ත්‍රණය කරලා බදාලේ කුමක්ද හන්ද දානි භික්කවේ ආමන්තයාමිවෝ මම මහණෙනි නුඹලා අවසන් වරට ආමන්ත්‍රණය කරමි. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත මහණෙනි සංස්කාර ධර්මයෝ නැසී යන සුළුයි වෙනසී යන සුළුයි අප්‍රමාදීව සම්පාදනය කරන්න මෙයයි ඒ බුදුරජාණන් වහන්සේගේ කාරුණික ආමන්ත්‍රණය කාරුණික සිහිපත් කිරීම මේ විදියට සිහිපත් කරලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ ඔබ මා වෙනුවෙන් අසීමිත කරුණාවකින් අප්‍රමාණ කරුණාවකින් ඒ අසීමිත කරුණාවේ බලය අද පවා දැනෙනවා මේ දහම සිහි කරනකොට බුදුබණ පදයක් අහනකොට මොන්න තරන්නම් සැනසීමක් හදවතට දැනෙනවද මේ බණපද ඇහෙන ඇහෙන මොහොතේ සිත නිවි යනවා. රාගයෙන් රත් වෙලා තියෙන, ద్వේෂයෙන් ඇවිලලා තියෙන, මෝහයෙන් වැසිලා තියෙන හිතක් උනත් මේ දහම ඉදිරියේ පුදුමාකාර විදිහට නිවි සැනහි යන හැටි අද පවා ආශ්චර්යමත් ලක්ෂ ගණනක් එදා මේ මහ පොළවේ ජීවත් වුණ මිනිස්සු තමන්ගේ හිතවල නොඑක් ਸੰతాප දුරු කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ ශාන්ත අමා ධර්ම ධාරාවෙන් තම හදවත සිසිල් කරලා සීතල කරලා එදා මෙදා තුර මිනිසුන් යම් රැකවරණයක් කිසිදාක නොවෙනස් වන ලෙස ලැබුවනම් යම් ශාන්තියක් කිසිදාක නොවෙනස් වන ලෙස ලැබුවනම් ඒ ලැබුවේම මේ උතුම් ධර්මය නිසාමයි එනිසා ඒ බුදුරජාණන් වහන්සේගෙන් ලෝ සතුන්ට උදා වූ රැකවරණය මේ ලෝකේ කිසිම මවෙකුගෙන් පියෙකුගෙන් ලැබෙන්නේ නැති රැකවරණයක් කිසිම සහෘදයෙකුගෙන් නොලැබෙන රැකවරණයක් ඒ රැකවරණය සැබවින්ම ලබා දෙන්නේ කොහොමද කියලා අපි විමසන්නට ඕන. එහෙම විමසනකොට බුදුරජාණන් වහන්සේ ගැන හදවතේ අප්‍රමාණ පැහැදීමක් ඇති වෙනවා. ඔබ මෙහෙම හිතන්න යම් කිසි කෙනෙකුගේ හදවත ද්වේෂයෙන් ඇවිලිලා තියෙන්නේ. හැම වෙලාවකම නපුරු වචන නම් කතා කරන්නේ. නිතර නිතර ඒ හදවතේ දේශ සහගත සිතුවිලි හැසිරෙනවා නම් එවන් පුද්ගලයෙකුගෙන් මේ ලෝකයට සැනසීමක් මේ ලෝකයට සහනයක් මේ ලෝකයට සේවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද යම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නිතරම ද්වේෂයෙන් වැඩ කරනවා නම් ඒ දරුවන්ට යහපතක් සැලසේවිද යම් ගුරුවරයෙක් නිතරම ද්වේෂ පරවසව රාග පරවසව වැඩ කරනවා නම් ඒ දරුවන්ට යහපතක් සැලසේවිද යම් රාජ්‍ය නායකයෙක් හට කරවන ඇත්තෝ ද්වේෂයෙන් හැසිරෙනවා නම් වෛරයෙන් හැසිරෙනවා නම් ඔවුන් නොවුන්ට නපුරු විදිහට බැන ගන්නවා නම් උපවාද කර ගන්නවා නම් ඒ රටට ජාතියට සෙතක් සැලසේවිද සැලසෙන්නේ නැහැ එහෙනම් ඔබට දැන් පැහැදිලි වෙන්නට ඕන යමෙකුගේ සිතේ द्वේෂය ඇති වුණොත් වෛරය ඇති වුණොත් පලි ගැනීම ඇති වුණොත් ඒ හිත පළමු කොට පිච්චෙනවා ඇවිලෙනවා ඒ හදවතේ උපදින සිතවිලි ධාරා විසම වෙනවා අසම වෙනවා ඒ සද හදවතේ පහළ වෙන ඒ විසමාකාර සිතුවිලි ධාරා හේතුවෙන් ඒ පුද්ගලයා කතා කරන වචන අසංවර වෙනවා අසලීල වෙනවා විසම වෙනවා එයාගේ කය වැඩ කරන්නේ බොහොම ලාමක විදියට එයා පස් පව් වලට පවා එළඹෙන්න නැඹුරු වෙන්න ඒ විදියට ඒ මානසික द्वේෂය හේතු වෙනවා. එහෙනම් ඔබ හිතන්න මේ ලෝකේ යම් කිසි පුද්ගලයෙකුට පුළුවන් ද රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් යුක්තව, වෛරයෙන් යුක්තව තව කෙනෙක්ව සනසන්න, තව කෙනෙක්ව දුකෙන් මුදවා ගන්න, තව කෙනෙකුගේ මනසට ශාන්තියක් උපදවන්න පුළුවන් වේද? ඔබම සිහි කරන්න. ඔබම හිතන්න ඉවසන්නේ නැති, තරහා ගැනීමක් නැති, අනුකම්පාවක් නැති, ප්‍රශ්නයක් දිහා මධ්‍යස්ථ ලෙස බලන්නට බැරි ඒ වගේම මේ මගේ කෙනා මේ අන් අයගේ කෙනා කියලා වර්ග කරන්නේ නැතුව සත්‍යයට දිවිදී පේවි නොසිටින කෙනෙකුට පුළුවන් වෙයිද මේ ජන සමාජයේ මිනිස් හිතක් සුවපත් කරන්න එසේ කරන්නට බෑ එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා යම් කෙනෙක් සුවපත් වෙනවා නම් සුවපත් කරනවා නම් පළමු කොට තමා සුවපත් වෙලා ඉන්නට ඕන. කොහොමද පළමු කොට තමා සුවපත් වෙනවා කියලා වදාරන්නේ? කොමක්ද පළමු කොට තමා සුවපත් වීම කියලා අදහස් කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පළමු කොට තමන්ගේ හිත පිරිසිදු කර ගැනීම. කොහොමද සිතක් පිරිසිදු වෙන්නේ? ඔබ දන්නවා ඔබේ ශරීරය පිරිසිදු කරන්නේ කොහොමද කියලා. ඔබේ ශරීරය පිරිසිදු කිරීම වුණත් පිළිවෙලකට සිද්ධ කරන්න එපාය. ජල ස්නානයක් කළත් එහෙම් මෙහෙම් නෙමෙයි පිළිවෙලකට ස්නානය කළොත් සබන් වගේ දේවල් ගාලා සෝදා හැරියොත් කුණු දූවිලි ඉවත් කළොත් ශරීරය පිරිසුදු වෙනවා නියපොතු කපන්නට ඕන දතකට මදින්නට ඕන කෙස්ලොම් ඉවත් කරන්නට සුදුසු තැන්වල ඉවත් කරන්නට ඕන හැමේ කුණු අතුල්ලන්නට ඕන මෙහෙම කරලා තමයි මේ ශරීරය පිරිසුදුව තබා ගන්න ලැබෙන්නේ. එහෙම කරලා අපිරිසුදු වස්ත්‍රයක් ඇඳොත් ඒත් ශරීරය අපිරිසුදු වෙනවා. එහෙම නැතුව පිරිසුදු කරලා පිරිසුදු වස්ත්‍රයක් ඇඳගෙන ඒ පිරිසුදු වස්ත්‍රයට සුවඳ විලවුන් ගල්වලා පිරිසුදු තැනක වාඩි වෙලා පිරිසුදු දේවල් විතරක් ඇසුරු කළොතින් එයාගේ ශරීරයේ ඒ වස්ත්‍රය කිලිටුවන්නේ නැහැ. හැබැයි අපිරිසුදු දේවල් අතපත ගෑවොත් අපිරිසුදු තැන්වල වාඩි වුණොත් අපිරිසුදු වෙනවා එයාගේ ශරීරය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ශරීරය පිරිසිදු කිරීම පවා ක්‍රමානුකූලව සිදු කළ යුතුය. අන්න ඒ වගේ මේ හිත පිරිසිදු කිරීමක් ක්‍රමානුකූලව සිද්ධ කරන්නට ඕන. හිත පිරිසිදු කිරීම උපක්‍රමයෙන් සිද්ධ කරන්නට ඕන. මේ හිත පිරිසිදු කරන්නට නම් සිත අපිරිසිදු කරන දේවල් මොනවාදයි හඳුනා ගන්නට ඕන. ඒව හඳුනා ගන්න නම් සිත අපිරිසිදු කරන දේවල් ගැන උගන්වන උතුම් ශ්‍රී සද්ධර්මයට බුදුබණට සවන් දෙන්නට ඕන. සවන් දීලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වනවා. මෙන්න මේවා නිසා හිත අපිරිසුදු කරනවා. මෙන්න මේ ධර්ම නිසා සිත පිරිසුදු කරනවා. සිතක් අපිරිසුදු කරන, සිතක් කෙලසන ධර්මතා දුරු කරන්නත්, සිතක් දියුණු කරන සිතක ගුණාත්මක බව වඩන ධර්මතා ප්‍රගුණ කරන්නත් යම් ශ්‍රාවකයෙක් කටයුතු කරනවා නම් ඔහුට ටික දවසකින් නොබෝ කලකින් ඊතා පිරිසිදු හදවතක් හිමි වෙනවා. හදවත පිරිසිදුයි නම් එයා ඇසුරු කරන කාටවත් අලාභයක් වන්නේ නැහැ. එයා ඇසුරු කරන කිසිම කෙනෙකුට පාඩුවක් වන්නේ නැහැ. මේ ලෝකේ පාරිශුද්ධම හද මඩල හිමි උතුමන් වහන්සේ කවුද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ දෑත නලලේ තබාගෙන ප්‍රකාශ කරන්න මේ මහ පොළවේ ජීවත් වූ පිරිසිදු මහදවතක් තියෙන උතුමන් වහන්සේ ධර්ම රාජ වූ බුදුරජාණන් වහන්සේ කියලා ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඒ බුදුරජාණන් වහන්සේගේ හදවත ඒ තරම් පිරිසිදුුනේ කොහොමද කියලා ඔබ ප්‍රකාශ කරන්න මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ විරාගී උතුමන් වහන්සේ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ රාගය නම් වූ පාපය මුළුමනින්ම දුරු කළා ද්වේෂය නම් වූ පාපය මුළුමනින්ම දුරු කළා ඒ හදවතේ රාගයක් නැහැ ඒ හදවතේ ද්වේෂයක් නැහැ ඒ හදවතේ මෝහයක් නැහැ. ඒ හදවතේ මාන්නයක් නැහැ. අහංකාරකමක් නැහැ. පරිගැනීමක් නැහැ. මසුරුකමක් නැහැ. කිසිඳු කෙලෙස් කිලුටක් ඒ හදවතේ නැහැ. එනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ හදවත පිරිසිදුයි කියලා ඔබ ප්‍රකාශ කරන්න. ඒ භාග්‍යවතුන් වහන්සේගේ හදවත එනිසාම පාරිශුද්ධයි. එනිසායි බුදුරජාණන් වහන්සේ විරාගී කියන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ ඒ වගේ විරාගී භාවයකටපත් වෙන්නට පිළිවෙත් පිරුව කියලා යම් කිසි කෙනෙක් ඇහුවොත් ඔබ ප්‍රකාශ කරන්න ඒ භාග්‍යවතුන් වහන්සේ ජාති ජාති විමුක්ති මාවත සෙව්වා ජාති ජාති සැනසෙන නිවෙන මාවත හෙව්වා එහෙම හොයනකොට භාග්‍යවතුන් වහන්සේට අවබෝධ වුණා මේ සිත අපිරිසුදු කරන දේවල් හිතේ පුරවගෙන කවදාවත් Tamanටත් අනුන්ටත් සහනයක් සලසන්නට බෑ කියලා දැකවදාලා සිත අපිරිසුදු කරන දේවල් මම ඉවත් කරන්නම ඕනි පළමු කොට මම පිරිසුදු වෙන්නට ඕන පළමු කොට මගේ හදවත මම පළමු කොට පිරිසුදු කර ගන්නට ඕන කියලා දැකවදාලා එහෙම දැකවදාරලා අපිරිසුදු වූ හදවතක් ඇති අය ಜಾති ಜಾති සතර අපායේ වැටිලා දුක් විඳිනවා කියලා දැකවදාලා එහෙම දැකවදාරලයි තථාගතයන් වහන්සේ මේ සිත පිරිසුදු කරන්නට ඕන කියන තීරණය අරගෙන වැඩපිළිවෙලේ හික්මුනේ එහෙම ಜಾති ಜಾතිත් පාරමී ධර්ම පුරලයි ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් උනේ සිත පිරිසුදු කරන කරන්නේ කුමන වැඩපිළිවෙලකින්ද කියලා ඇහුවොත් ඔබ ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා දානය නිසා හිත පිරිසුදු වෙනවා සීලය නිසා හිත පිරිසුදු වෙනවා ඒ වගේම නෙක්ඛම්මේ හෙවත් භාවනාව නිසා හිත පිරිසුදු වෙනවා සංඝෝපස්ථාන කරනකොට හිත පිරිසුදු වෙනවා මහා රහතන් වහන්සේලාගේ ධර්මය අහනකොට හිත පිරිසුදු වෙනවා ඒ ධහම මෙනෙහි කරනකොට හිත පිරිසුදු වෙනවා මෛත්‍රී භාවනාවෙන් හිත පිරිසුදු වෙනවා කරුණා භාවනාවෙන් හිත පිරිසුදු වෙනවා ඒ වගේම ඉවසනකොට හිත පිරිසුදු වෙනවා අදිෂ්ඨානෙන් කුසල් දහම් සම්පාදනය කරනකොට හිත පිරිසුදු වෙනවා උපේක්ෂාවෙන් පසු වෙන අවස්ථාවලදී හිත පිරිසුදු වෙනවා අන්න එහෙම දසපාරමිතා දසපාරමිතා ධර්ම වඩනකොට සිත පිරිසුදු වෙනවා කියලා ඔබ ප්‍රකාශ කරන්න යම් කිසි කෙනෙක් ඇහුවොත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝ තලය තුල දෙවි මිනිසුන්ගේ අප්‍රමාණ ආදරයට ගෞරවයට ඇයි පාත්‍ර වුණේ කියලා ඔබ ප්‍රකාශ කරන්න ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ කිසිවෙකුට තෝරා ගන්නට බැරි වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා චතුරාර්ය සත්‍ය ධර්මය මුළු මනින්ම අවබෝධ කරගත්තා අවබෝධ කරගත්තේ කිසිම ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමෙන් නෙමේ කුමක්ද මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා යමෙක් ඔබෙන් ඇහුවොත් ඔබ ප්‍රකාශ කරන්න මේ සවිඥානික අවිඥානික සමස්ත ධර්මයෝ අයිති වන්නේ ලෞකිකත්වයේ තුල පහළ වන සියලු ධර්මය අයිති වන්නේ දුකටයි කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ දුක හටගන්නා හේතුවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ දුක නැති කරන වැඩපිළිවෙල මෙයයි කියලා අවබෝධ කළා. දුක නැති කරන වැඩපිළිවෙලේ ගමන් කිරීමෙන් මුළුමනින්ම දුක අවබෝධ වෙනවා. දුක් සමුදය ප්‍රහාණය වෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා අවබෝධ කළා. අන්නේ අවබෝධයටයි චතුරාර්ය සත්‍ය අවබෝධ අවබෝධය කියලා කියන්නේ. අන්නේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශයකින් තොරව අවබෝධ කරගත්ත නිසායි මේ භාග්‍යවතුන් වහන්සේ මේ තරම් දෙවියන් සහිත ලෝකේ පරම පූජනීය වන්නේ. ඒ උතුමන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තමා විතරක් විමුක්ති සුවය ලබා සැනසුනේ නෑ තනියම. දෙවි මිනිසුන් තප්පම්මන මහා කරුණාවක් පාලා හැම දිනාටම ධර්මයේ ශාන්තිය ලැබේවා කියන ඒ කාරුණික පැතුමින් යුක්තව ඒ ධර්මයේ ලෝකෙට දේශනා කළා. එනිසා මේ උතුමන් වහන්සේ බුද්ධ කියලා වදාරන්නේ. ඒ බුද්ධ ගුණයෙන් යුතු උතුමන් වහන්සේට පුළුවන්කම ලැබුණා අපම්මන දෙවි මිනිසුන් පිරිසක් দমনය කරවලා ශාන්ත කරවලා හික්මවලා නිවන් සුවයේ රසපවන්නට ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්මසාරතිය නිසයි මම බුදුරජාණන් වහන්සේ සරණ ගියේ කියලා ඔබ ප්‍රකාශ කරන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ට බ්‍රහ්මයන්ට මිනිසුන්ට එකසේම අනුශාසනා කළා. දෙවියන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ මිනිසුන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ බ්‍රහ්මයන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඔබ දෙවියන්ටත් වඩා බ්‍රහ්මයන්ටත් වඩා ඇයි බුදුරජාණන් වහන්සේම සරණ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේටම ගරු කරන්නේ කියලා ඔබ ප්‍රකාශ කරන්න මා සරණ ගිය ශාස්ත්‍රෝන් වහන්සේ දෙවියන්ට දෙවි වූ බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වූ ඒ හැම දෙනාගේම ගුරුවරයා එනිසයි මම බුදුරජාණන් වහන්සේ සරණ ගියේ කවුරු හරි ඇහුවොත් ඔබෙන් මේ ලෝකය ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොහොම එකක්ද කියලා ඔබ ප්‍රකාශ කරන්න ඒ භාග්‍යවතුන් වහන්සේ සත්ව ලෝකය සංඛාර ලෝකය අවකාශ ලෝකය කියන මේ ලෝකය මේ භුවනත්‍රය අවබෝධ කරගත් අය භාග්‍යවතුන් වහන්සේට මේ සක්වල වේවා පිටසක්වල වේවා මේ සවිඥානික අවිඥානික පදාර්ථයේ කිසිම තැනක රහසක් පැටලීමක් නැහැ හැමදේම විශිෂ්ඨඥාණයෙන් අවබෝධ කළා ඒ නිසා ලෝක විදු ගුණෙන් යුක්තයි මට මේ ලෝකය ගැන වෙන කාගෙන්වත් අහන්න උවමනාවක් නැහැ මේ ලෝකය ගැන වෙන කිසි කෙනෙක්ගෙන් ඉගෙන ගන්න උවමනාවක් නැහැ බුදුරජාණන් වහන්සේ ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් මට උගන්වා වදාලා එනිසා මම මේ ලෝකේ උත්තම දර්ශනය ලබන්නට මේ උත්තම දර්ශනය අසන්නට වාසනාව ලැබුවා කියලා ඔබ ප්‍රකාශ කරන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පාරිශුද්ධිය කොහොම එකක්ද කියලා ලෝකේ කවුරු හරි ඇහුවොත් ඔබ ප්‍රකාශ කරන්න මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ අෂ්ටවිද්‍යා ධර්ම වලින් යුක්තයි. පසළොස් තරණ ධර්ම වලින් යුක්තයි මොනවද ඔය අෂ්ටවිද්‍යා ධර්ම කියලා ඇහුවොත් ඔබ ප්‍රකාශ කරන්න මනෝමය irdi ඥානෙ විපස්සනා ඥානෙ irdi විද ඥානය පරචිත්ත විඥානනක් ඥානය දිබ්බ චක්කු ඥානය දිබ්බ සෝත ඥානය පුබ්බේ නිවාසානුස්මති ඥානය ආසව ක්ෂය කර ඥානය කියන මෙන්න මේ ඥාන බලයන් මා සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ හදවතේ පහන් ප්‍රදීපයක්සේ දැල්වෙනවා කියලා ඔබ ප්‍රකාශ කරන්න. ඒ චරණ ධර්ම මොනවාද කියලා යම් කිසි කෙනෙක් ඔබෙන් ඇහුවොතින් මා සරණගේ බුදුරජාණන් වහන්සේ උපරිම සීලයකින් යුක්තයි, උපරිම ඉන්ද්‍රිය සංවරයකින් යුක්තයි. භෝජනයේ සිව්පසයේ මාත්‍රාව ප්‍රමාණය හොඳට දැනගන්න දන්නවා. ඒ වගේම ජාගරිකානු යෝගයේ හෙවත් භාවනාවේ යෙදෙමින් රාත්‍රිය පුරාවට කල්ගත කරනවා නිදාගන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ අපම්මන ශ්‍රද්ධා බලයකින් යුක්තව ಜಾති ಜಾතිත් පෙරම් පෙරුවා මේ ජීවිතයේත් එහෙමයි ඒ උතුමන් වහන්සේ ಜಾති ಜಾතිත් පවට ලැජ්ජාවෙන් පවට බයෙන් යුක්තව බහුශ්‍රත ලෙස මේ උතුම් ධර්මය දරාගෙන ඒ උතුමන් වහන්සේ බලවත් වීරයකින් බලවත් සතියකින් බලවත් ප්‍රඥාවකින් කටයුතු කළා ප්‍රථම දෙවන තුන්වන හතරවන ධ්‍යාන වගේම අරූපාවචර සියලු සමාපත්තීන් උපදවාගත් අය උතුමන් වහන්සේ එනිසා පසළොස් චරණ ධර්ම වලින් යුක්තයි මෙන්න මේ නිසා මේ ධර්ම ඒ නික්ලේසි හදවතේ ස්වර්ණමය පහන් ප්‍රදීපයක්සේ දැල්වෙන නිසා මා සරණගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අභ්‍යන්තරයෙන් බැලුවත් බාහිරින් බැලුවත් ගමන දිහා බැලුවත් වාඩි වෙන ඉරියව්ව දිහා බැලුවත් දන් වළඳන හැටි බැලුවත් ධර්ම දේශනා කරන හැටි බැලුවත් සියලු ඉරියව් දෙස බැලුවත් කිසිම තැනක දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් චෝදනාවක් කරන්න පුංචි වැරද්දක්වත් ඒ සම්බුද්ධ ජීවිතේ නැහැ. අන්න ඒ නිසා තමයි ඒ බුදුරජාණන් වහන්සේ මම සරණ ගියේ ඒ බුදුරජාණන් වහන්සේගේ මම සරණ හෙව්වේ අන්න එහෙම ඔබ ප්‍රකාශ කරන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තරම් ආශ්චර්යමත් ඒ හදවත පිරිසිදුයි පිරිසිදු හදවතක් තිබ්බ නිසාමයි පුළුවන් උනේ පිරිසිදු හදවත් ඇති ලක්ෂ ගණන් දෙනා මේ ලෝකෙට පහල කරන්න එනිසා හදවත සිත පිරිසිදු කරන්නට නම් රාග කෙලෙස්, ද්වේෂ කෙලෙස්, මෝහ කෙලෙස්, මාන කෙලෙස්, පාප කෙලෙස් දුරු කරන්නම ඕන. දුරු කරලා දාලායි Taman සැනහීලෝ සතුන් සනසන්නට තියෙන්නේ. එනිසා ඔබ මේ ජන සමාජයට, ඔබ මේ ලෝකයට සැබවින්ම බලාපොරොත්තු වෙනවා නම් පරම කල්යාණ මිත්‍රයෙක් වන්නට පළමු කොට ඔබ නික්ලේශී පුද්ගලයෙක් වන්න පළමු කොට ඔබ ශාන්ත පුද්ගලයෙක් වන්න උත්සාහවත් වෙන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකයේ දෙස මහා ප්‍රඥාවෙන් බලලා චත්තාරෝ මේ භික්කවේ පුංගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් මහණෙනි මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා ඒ හතර දෙනා මේ ලෝකයේ මිනිස් ජන සමාජයේ දිහා බැලුවාම දැක ගන්න ලැබෙනවා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කොටස් හතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තහිතාය පටිපන්නෝනෝ පරහිතාය. ඇතම් කෙනෙක් ඉන්නවා තමන්ගේ යහපත පිණිස පිළිපදිනවා. තමන්ගේ සැනසීම පිණිස පිළිපදිනවා. ඒ වගේම අන් අයගේ යහපත පිණිස පිළිපදින්නේ නැහැ. අන් කෙනෙකුගේ යහපත පිණිස පිළිවෙත් පුරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා පරහිතාය පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතාය ඇතම් කෙනෙක් ඉන්නවා ඒ කෙනා අනුන්ගේ හිතසුව පිණිස පිළිපදිනවා තමන්ගේ හිතසුව පිණිස පිළිපදින්නේ නැහැ වෙනත් වේදයකින් කිව්වොත් අනුන්ගේ හිතසුව පිණිස පිළිපදිනවා තමන්ගේ හිතසුව පිණිස පිළිපදින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකෙ හැමදෙනාම අර්ථය ධර්මයේ තේරුම් ගන්නේ නැහැනේ කලාතුරකින් කෙනෙක් තමයි අර්ථයයි ධර්මයයි තේරුම් ගන්නෙ. ඒ කලාතුරකින් අර්ථයත් ධර්මයත් තේරුම් ගන්නා කෙනා පමණයි Tamanටත් අනුන්ටත් ජීවිතේ ශාන්තිය මතු කර ගැනීම පිණිස කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නේම අත්ථිතාය පටිපන්නෝනෝ පරහිතාය. තමන්ගේ හිත පිණිස පිළිපදින්නෙත් නැහැ තමන්ගේ යහපත පිණිස පිළිපදින්නෙත් නැහැ අන් අයගේ යහපත පිණිස පිළිපදින්නෙත් නැහැ තවත් කෙනෙක් ඉන්නවා අත්තහිතාය චේව පටිපන්නෝ පරහිතායච තවත් කෙනෙක් ඉන්නවා තමන්ගේ හිතසුව පිණිසත් පිළිපදිනවා අන් අයගේ හිතසුව පිණිසත් පිළිපදිනවා එතකොට මේ පුද්ගලයන් හතර කොටාසය මේ ලෝකේ ජීවත් වෙනවා දැන් ඔබ බලන්න ඔබ අයිති වන්නේ කාටද නැත්නම් කිනම් කොටසටද ඔබ අයිති වන්නේ කියලා බලන්න Tamanට හිතසුව පිණිස ඔබ පිළිපදිනවද? අන් අයට හිතසුව පිණිස පිළිපදිනවද? එහෙම නැත්නම් Tamanටත් අනුන්ටත් අහිත පිණිස පිළිපදිනවද? එහෙම නැත්නම් Tamanටත් අනුන්ටත් යහපත පිණිස පිළිපදිනවද? අන්නේ කාරණය තෝරා ගන්නට ඔබ මේ වෙලාවේ මේ උත්තම බණ කතාව හේතු කරගන්න. භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් තෝරා පහදා දෙනවා කතංච භික්කවේ පුංගලෝ අත්තහිතාය පටිපන්නෝ කොහොමද කෙනෙක් තමන්ට හිතසුව පිණිස පිළිපදින්නේ කොහොමද කෙනෙක් තමන්ට හිතසුව පිණිස පිළිපදිමින් අන් අයට හිතසුව පිණිස පිළි නොපදින්නේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ අත්තනා රාග විනයාය පටිපන්නෝ හෝති නෝ පරං රාග විනයාය සමාදපේති මේ ලෝකයේ ඇතම් කෙනෙක් ජීවත් වෙනවා එයා පළමු කොට තම හිතේ තියෙන රාගය ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරනවා. හැබැයි අන් කෙනෙකුගේ හදවතේ ඇතිවන රාග කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස කිසිම උපකාරයක් උදව්වක් කරන්නේ නැහැ. තවත් ආකාරයකින් කිව්වොත් තමන්ගේ සිතේ උපදින විසම සිතුවිලි, ද්වේෂ සහගත සිතුවිලි, පෞකාර හැඟීම් කොහොම හරි නැති කරගන්නවා. හැබැයි තවත් කෙනෙක් පෞකාර විදියට ජීවත් වෙනවා නම් පෞකාර හැඟීම් වලින් කටයුතු කරනවා නම් ඒ දේ දුරු කරන්නට එයාගේ කිසිම උදව්වක් ලබා දෙන්නේ නැහැ. තවත්ම ආකාරයකින් කියවුවොත් සමහර කෙනෙක් මේ ලෝකේ ධර්මයේ පිළිපදිමින් එයා භාවනාවේ යෙදෙනවා. හැබැයි තව කෙනෙකුට ධර්මයේ කියා දෙන්නෙත් නැහැ, භාවනා කරන්න ඇති උගන්වන්නෙත් නැහැ. තවත්ම ආකාරයකින් කියවුවොත් මේ ලෝකේ කෙනෙක් තමන් සිල්වත් වෙනවා. හැබැයි තව කෙනෙකුට සිල්වත් වෙන්න අනුබල ලබා දෙන්නේ නැහැ. මෙන්න මෙහෙම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වදාරනවා එයා අත්තහිතාය පටිපන්නෝ. තමන්ගේ හිතසුව පිණිස පිළිපැදලා ඉන්නවා. හැබැයි නෝ පරහිතාය පටිපන්නෝ. අන් කෙනෙකුගේ හිතසුව පිණිස එයා පිළිපදින්නේ නැහැ. එනිසා තම් අන් කෙනෙකුගේ හිතසුව පිණිස පිළි නොපදිනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ජීවිතය Tamanට යහපත පිණිස පවතිනවා. හැබැයි අන් කෙනෙකුට යහපත පිණිස පවතින්නේ නැහැ. ඒ නිසා අපි සැබෑම සත්පුරුෂය වෙනවා නම් කෙබඳු කෙනෙක් විය යුතුද කියලා ඔබ මේ කාරණාවත් එක සිහි කරලා බලන්න. දැන් ඔබ තනියම සිල්වත් වෙලා, ගුණවත් වෙලා ධර්මයේ පුරුදු කරනවා. ඔබට එමගින් සුගති සැප නිවන් සැප ලැබෙනවා. හැබැයි ඔබ මේ මිනිස් ලෝකෙට ඇවිල්ලා ඔබ මිනිසෙක් හැටියට ජීවත් වෙලා ඔබත් එක්ක එකට ජීවත් වන ඇත්තෝ ඔහේ අඳුරට වැටෙද්දී විනාශයටපත් වෙද්දී සතර අපා දුකට වැටෙද්දී ඔබ නිහඬව ඉන්නවනම් ඔබ සත්පුරුෂයෙක් නෙමෙයිනේ. එනිසා ඔබ කල්පනා කරන්නට ඕනි තමා පළමු කොට සිල්වත් වෙමින් තමා පළමු කොට ගුණවත් වෙමින් අන් අයත් ගුණවත් කරන්න. අන් අයත් සිල්වත් කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. මේ ලෝකේ බොහෝ දෙනා කියන දෙයක් තමයි මේ අත්තන්ට කිව්වට වැඩක් වන්නේ නැහැ. මේ අත්තෝ හරි ගස්සන්න බෑ මේ අත්තන්ගේ ජීවිතවලට දහමක් වෙනයක් කියලා දෙන්න බෑ කියන දේ අහන්නේ නැහැ කියලා. කවදාකවත් එහෙම හිතලා මේ ලෝකෙ කිසිම පුද්ගලයෙක්ව කොන් කරන්නට හොඳ නැහැ. මෙයාගෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා ඉවත් කරන්නට හොඳ නැහැ. හැම කෙනෙකුටම ආදරය, කරුණාව අවශ්‍යයි. ආදරයෙන් කරුණාවෙන් කියා දුන්නොත් ඕන කෙනෙක් පිළිගන්නවා. එනිසා කියා දෙන කෙනා දයාබර වෙන්නට ඕන. කියා දෙන කෙනා කාරුණික වෙන්නට ඕන. කියා දෙන කෙනා ඉවසන කෙනෙක් වෙන්නට ඕන. ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ දවසක් එක්තරා වනාන්තරයකට වැඩම කළා. මේ වනාන්තරයට වැඩම කළේ බොහෝ දෙනෙකුට ධර්මාවබෝධයක් සිද්ධ වෙනවා කියලා මහා ප්‍රඥාවෙන් දැකලා. ඒ වනාන්තරයට වැඩම කරලා බලනකොට එක්තරා වැද්දෙක් හාත්පස මල පුඩු තබලා සතුන් මරා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ ඒ වනාන්තරයේ එක්තරා ගහක් යට වැඩ ඉන්නවා. මේ පුද්ගලයා තමා යට වූ මල පුඩු සියල්ලම හොඳට බලාගෙන ආවා. මලපුඩු එකකවත් එදා සතෙක් අහුවෙලා හිටියේ නැහැ. බලාගෙන ඇවිල්ලා අවසාන මලපුඩුව ළඟ සමීප මහා වෘක්ෂය යට තුන් ලෝකයක් සනහාලෝ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මේ පුද්ගලයාට හිතෙනවා මේ ශ්‍රමණයා හින්දා තමයි අද එකම සතෙක්වත් මට දඩයම් කරගන්න බැරි වුණේ. මේ ශ්‍රමණයා හින්දා තමයි අද මගේ ආදායම නැති වුණේ. මෙහෙම කල්පනා කරලා අර නපුරු සිත, ද්වේෂ සහගත සිත බලවත් වෙලා දුන්නෙන් ඊතලය අමුණලා බුදුරජාණන් වහන්සේට විදින්නට ඕන කියලා ඊතලය මාන ගත්තා. අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළා මේ අත්තට මේ ඊතලය දුන්නෙන් මුදා හරින්නට නොහැකි වේවා කියලා. දැන් ඊතලය ඇදගෙන ඉන්නවා මුළු ශරීරයේම දහඩිය දාලා. ඊතලය පාත් කරන්නත් බෑ, ඊතලය මුදා හරින්නත් බෑ. මේ මේ විදියට සෑහෙන වෙලාවක් ඉන්නකොට මේ වැද්දාගේ දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ දරුවෝ ටික තම තම පියා සොයාගෙන ඇවිදගෙන එනකොට දැක්කා ශ්‍රමණයන් වහන්සේ කෙනෙකුට ඊතලයකින් විදින්නට සෝදානම්ව ඉන්නවා. ඒ දරුවෝ ටිකත් මොකද කළේ තමන්ගේ දුනුදී අමෝරාගෙන බුදුරජාණන් වහන්සේට විදින්නට ඕන කියලා ඒ දුනු ඊමාන ගත්තා. අන්නේ විදියට දුනු ඊමානගෙන ඉන්නකොට මේ වැද්දාගේ භාර්යාවක් වෙනවා. මේ වැද්දාගේ භාර්යාව සෝතාපන්න වූ ආර්ය ශ්‍රාවිකාවක්. ඇවිල්ලා බලනකොට තුන් ලෝකයක් සනසන ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ අවස්ථාවේදී මේ භාර්යාවට පුදුමාකාර සංවේගයක් ඇති වුණා දැසට කඳුළු ඉපදුනා කෑ ගාලා කියනවා මේ වැඩලා ඉන්නේ මගේ පිය මහා රජතුමා ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ නුඹලා මහා පාපයක් කරගන්න හදන්නේ වහාම ඔය දුනු ඊතල සියල්ල ඉවත දාන්න මේ හඬ ඇහෙනකොටම අර මහා වැද්දත් වැඩි දරුවනුත් සියලු දෙනාම මොකද කළේ මේ හිතුවා බුදුරජාණන් වහන්සේ ගැන මේ ශ්‍රමණයන් වහන්සේ සැබවින්ම මේ මගේ භාර්යාවගේ මේ මගේ දරුවන්ගේ පියතුමා කියලා හිතුවා. අන්න එහෙම හිතනකොටම හිතේ කරුණාවක් මුදිතාවක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ අදිස්ථානය අතහැරියා ඒ වෙලාවේ දුනුහි බිමට වැටුණා අන්න ඒ මොහොතේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කළා ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරපු මේ වැද්දත් වැදි දරුවනුත් කියන සියලු දෙනාම සෝතාපන්න ආර්ය ශ්‍රාවකවරු බවට පත් වුණා. දැන් ඔබ හිතන්න මේ වගේ සමාජයක නම් සතුන් මරනවා නම් ඒ විදිහට කොන් කරලා ඉවත් කරනවානේ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කළේ නෑනේ. අනුකම්පාවෙන් කරුණාවෙන් වැරද්ද තෝරා දුන්නා. වැරද්ද තෝරා දෙනකොට සංසාරයේ කරපු පින් නැති ප්‍රඥාවන්ත ඇත්තන්ට ඇත්ත තේරුණා, සත්‍ය තේරුණා, වැරද්ද අවබෝධ වුණා, වැරද්දෙන් අත මිදුණා. අන්නේ විදිහට එදා හිටපු මිනිස්සු එදා හිටපු උතුමෝ වැරද්ද පෙන්වා දෙනකොට පිළිගන්නට පුළුවන් පොහොසත් මානසිකත්වයක් ඒ උතුමන්ගේ ජීවිතවල තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්න එහෙම ලෝකෙ කිසි කෙනෙකුට අසාධාරණයක් කළේ නැහැ. හැම දෙනා වෙනුවෙන්ම පිහිට වුණා. දේවදත්ත, අජාතසත්තු, අඟුලිමාල, නාලාගිරි, කරලෝම, රුචි සුචිරෝම, නා ඒ වගේම ආලවක මේ වගේ යක්ෂයන්ට පවා ඒ වගේම නපුරු මිනිසුන්ට පවා නන්දෝපනන්ද වගේ නාගරාජවරුන්ට පවා සක්දෙවිඳු වගේ දෙවිවරුන්ට පවා ඒ වගේම බක වගේ භක්මයන්ට පවා සම කරුණාවකින් පිහිට වෙච්ච හැටි සැබවින්ම ආශ්චර්යමත් අන්නේ බුදු කරුණාව ගැන ඔබ හිතන්න. එහෙම හිතනකොට තමයි මටත් මේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව ලැබුණා. සෙනෙහස ලැබුණා ආදරය ලැබුණා ඒ ශ්‍රී සද්ධර්මයේ මට ලැබුණා මම ඒ බුදුරජාණන් වහන්සේට සැබෑ පූජාවක් සිදු කරන්නට නම් කුමක්ද කළ යුත්තේ මේ දහම ජීවිතයට ගලපාගෙන මොහොතින් මොහොත මොහොතින් මොහොත දහමෙන් විනයෙන් සැනසෙන කෙනෙක් වෙන්නට ඕන මේ දහමේ ශාන්තිය මම ලබන්න ඕන අන්න එහෙම හිතුවොත් පමණමයි ඔබටත් ඔබේ ජීවිතය සනසාගෙන ලෝ සතුන්ටත් පිහිටක් පිළිසරණක් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බදාරනවා මේ ලෝකයේ පළමු කොට යම්කිසි කෙනෙක් තමන්ගේ හිත පිරිසුදු කරනවා රාග දේශ මොහ ඉවත් කරනවා හැබැයි අන් කෙනෙකුට හිත පිරිසුදු කරගන්න මඟ කියන්නේ නැහැ එයා වැරදිකාරයෙක් නෙමෙයි එයා හොඳ කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන් අයට මේ ධර්මය කියලා දෙන්නේ නැත්නම් ඒක අඩුපාඩුවක් කියනවා. මා භික්කවේ අන්තිම පුරිසෝ අහුවත්ත මහණෙනි නුඹලා මේ බුදු සසුනේ අන්තිම කෙනා වෙන්න එපා. මේ ධර්මයේ දානයක් ලෙස ලෝකෙට ලබා දෙන්න ඕන. එතකොට තමයි සත්පුරුෂයෝ මේ ලෝකෙ පහළවන්නේ. රහතන් වහන්සේලා එදා බ්‍රාහ්මණ තිස්ස භය මේ ලෝකෙට ආවට පස්සේ මේ ලංකා ධරණී තලයට ඒ බය ඇති වෙච්ච කාලේ රහතන් වහන්සේලා හරියට දන් වේලක් නැතිව දින 7කින් 8කින් නමුත් හරි හැටි දාන වේලක් නැතිව ශ්‍රී සද්ධර්මය සජ්ජායනා කරමින් කටපාඩම් කරමින් ගෝලයන්ට උගන්වමින් කටයුතු කරපු හැටි සිහිපත් කරන්න වටිනවා. ඒ උතුම ඒ විදිහට තමයි මේ ධර්මය අපට රැකලා දුන්නේ. එනිසා අපි හැමෝගෙම ප්‍රබල වගකීමක් තියෙනවා. ගිහි පැවිදි හැම දෙනාගේම මේ උතුම් පිරිසිදු ධර්මයේ ඉගෙනගෙන අන් අයට කියා දෙන්න. මේ ලෝකේ සැබෑ කාරුණික මෙහෙවරක් යමෙකුගේ ජීවිතයෙන් සිද්ධ වෙනවා නම් ඒ කාරුණික මෙහෙවර කුමක්ද කියලා ඇහුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගැන්වීමමයි වෙන දෙයක් නෙමෙයි. ඒ කාරුණික මෙහෙවර නොවන්නට මේ ජන සමාජයට වෙන නම් සෙතක් කරන්නට බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තහිතාය පටිපන්නෝ Tamanගේ යහපත පිණිස පිළිපදින එක ඊටාම වැදගත්. හැබැයි යා අන් අයගේ යහපත පිණිස පිළිපදින්නේ නැත්නම් එතන අඩුපාඩුවක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කතංච භික්කවේ මහණෙනි කෙසේද මේ ලෝකේ කෙනෙක් පරහිතාය පටිපන්නෝ නොඅත්තහිතාය අන් අයගේ හිතසුව පිණිස පිළිපදිනවා හැබැයි Tamanගේ හිතසුව පිණිස පිළිපදින්නේ නැහැ මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයෝ අන් අයට ධර්මය කියලා දෙනවා හොඳ නරක කියලා දෙනවා පාපයෙන් අත මිදෙන්න කියලා දෙනවා ඉද මේ ලෝකයේ අත්තනා අත්තනාන රාග විනයාය පටිපන්නෝ තමන් රාගය ద్వේෂය මෝහය දුරු කරන්න එයා කටයුතු කරන්නේ නැහැ. හැබැයි පරං රාග විනයාය සමාදපේති. අන් කෙනෙක් රාගය දුරු කරන්න ඕන, පාපය දුරු කරන්න ඕන, ඒවා වැරදි වැඩ කියලා අන් අයට කියලා දෙනවා. එතනදී එයාගේ ජීවිතයෙන් එක කොටසක් හොඳයි, එක කොටසක් නරකයි. එයා අන් අය වැරදි වලට අල්ලා ගන්නෙ නැහැ, පොළඹවා ගන්නෙ නැහැ. අන් කෙනෙක් පාපයට නතු කරගන්නේ නැහැ, වැරද්දට නතු කරගන්නේ නැහැ. අන් අය වැරැද්දෙන් මුදවාලන්නට කටයුතු කරනවා. ඒ කාරණයෙන් යා යහපත් පුද්ගලයෙක්. හැබැයි එහෙම වුණාට එයාගේ ජීවිතේ පිරිසුදු වෙලා නැහනේ. එයාගේ ජීවිතේ ශාන්ත නැහනේ. එයාගේ ජීවිතේ බරපතල පාපයන් සිද්ධ වෙන්න පුළුවන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කොහොමද? අත්තාන මේව පඨමං පතිරූපේ නිමේසයේ අතඤ්ඤ මනුසාසෙය්‍ය නකිලිස්සෙය්‍ය පඬිතෝ පළමු කොට තමා මේ ධර්මයේ පිහිටන්න දහම්සුව විඳින්න ඉන් අනතුරුව දෙවි මිනිසුන්ට කරුණාවෙන් ධර්මය කියා දෙන්න අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. අන්න යාට තමයි පඬිතයා කියලා කියන්නේ. අන්න යාට තමයි ශ්‍රේෂ්ඨයා කියලා කියන්නේ. අන්න යාට තමයි සත්පුරුෂයා කියලා කියන්නේ. ඉතින් එනිසා තමන්ගේ හිතසුව තමන්ගේ යහපත නසාගෙන තමන්ගේ දියුණුව වනසාගෙන තව කෙනෙකුට අනුශාසනා කරන එක බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. තව කෙනෙකුට කරන අනුශාසනය භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් අනුමෝදම් වුණා. නමුත් තමන් වැරද්දෙනම් පිටලා ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ කාරණේන්නේ පුද්ගලයාට නිඳා කරනවා. ඉතින් ඒ නිසා තමනුත් ධර්මයේ හැසිරෙන්නට නම් අන් අයත් ධර්මයේ පිළිටන්නට නම් මේ දෙකාරණියම ඉෂ්ට වෙන්නට නම් එයා සත්පුරුෂයෙක් වීම පළමු කොට අවශ්‍ය වෙනවා. තුන්වන පුද්ගල කණ්ඩායම බුදුරජාණන් වහන්සේ වදාරනවා කතංච භික්කවේ පුද්ගලෝ නේම අත්හිතාය පටිපන්නෝ නෝ පරහිතාය මේ ලෝකෙ මිනිස්සු මිනිසෙක් ඉන්නවා තමන්ගේ හිතසුව පිණිස පිළිපදින්නෙත් නැහැ අනුන්ගේ හිතසුව පිණිස පිළිපදින්නෙත් නැහැ අති බහුතරයක් මේ ජන සමාජයේ අන්න එහෙම පුද්ගලයෝ ඉන්නේ අති බහුතරයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා ප්‍රඥාවෙන් දැකලා මහා ප්‍රඥාවෙන් විමසලා ඒ අති බහුතරයක් ජීවත් වන ජන සමාජයක යම්කිසි කෙනෙක් තමා හික්මිලා අන් අය හික්මවනවා නම් මොන්න තරම් ශ්‍රේෂ්ඨද ඔබ හිතලා බලන්න තමනුත් ශික්ෂණයකටපත් වෙලා හිත පිරිසුදු කරනවා තම එක්කෙනෙක් හරි ජීවිතය සුවපත් කරන්න යා පිළිපදිනවා ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තමන්ගේ අහිත අයහපත සලසන කෙනා තමන්ගේ හිතේ රාග ద్వේෂ මොහ දුරු කරන්න ඕන කියලා හිතන්නේ නැහැ ඒ වගේම තව කෙනෙකුගේ හිතේ රාග දේශ මොහ දුරු කරන්න ඕන කියලා හිතන්නේ නැහැ. ඔබ මේ බණ කතාව ඇහෙද්දී සිහිපත් කරන්න ඔබේ වචන නිසා ඔබේ ඔබේ ක්‍රියාකාරකම් නිසා තව කෙනෙකුගේ හිතේ රාගය හෝ ద్వේෂය හෝ මෝහය වැඩෙනවා නම් ඔබ සැබවින්ම ඒ කාරණය ගැන දෙවනුව තෙවනුවත් කල්පනා කරන්නට ඕන. ඔබ ඔබ හොඳ දෙයක් කරද්දී ඔබ යහපතක් සිද්ධ කරද්දී ඔබ සිල්වත් වෙද්දී තව කෙනෙකුගේ හිතේ ද්වේෂය ඇති වෙනවා නම් ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔබ දුස්සීලව ඔබ වැරදි දේ කරමින් පාපයේ යෙදෙමින් ඉඳද්දී තව කෙනෙකුගේ හිතෙත් ඒ පාපය ඒ දුස්චරිතය වැඩෙනවා නම් තව කෙනෙකුත් රාගයට ද්වේෂයට නතු වෙනවා නම් ඔබ කරන්නේ තමනුත් නසාගෙන අන් අයත් නසා දැමීමක්. ඒක බරපතල හිංසනයක් බරපතල පාපයක්. ඔබේ කය නිසා හෝ ඔබේ වචනය නිසා හෝ ඔබේ හිත නිසා කාගේ හරි කෙනෙකුගේ ජීවිතයට රාගයෙන් ద్వේෂයෙන් වන පීඩාවක් වෙනවා නම් රාග දේශ මොහ වලින් වන බලපෑමක් තුල ඒ ජීවිතය අසමතුලිත වෙනවා නම් එයාගේ හිත එයාගේ සිතවිලි අසංවර වෙනවා නම් ඒක බරපතල පාපයක්. ඒ ගැන හොඳට මෙනෙහි කරන්නට ඕන. ගිහි පැවිදි අපි හැම දිනම වචනයක් කතා කරද්දී පළමුවද දෙවනුවද තෙවනුවද ප්‍රවේශම් වෙන්නට ඕන. මොකද ඒ වචනය පිට වුණාට පස්සේ ආයෙ වෙනස් කරන්න ලැබෙන්නේ නැහැනේ. ඒ වගේම මේ කය හසුරුවද්දිත් එහෙමයි. ඔබ ඔබේ ඇඳුම අඳිත්ති පවා හිතන්නට ඕන කොහොමද මගේ මේ ශරීරයේ මනාව වැසෙනසේ මගේ මේ අවයවයන් මනාව වැසෙනසේම මම ඇඳුම් අඳින්නට ඕන. මගේ මේ ශරීරය දිහා බලලා යම් කිසි කෙනෙක් රාගයක් හෝ ද්වේෂයක් හෝ මාන්නයක් හෝ ඇති කර ගන්නට ඒක හේතු වෙනවා නම් මා විසින් කරන්නේ බරපතල පාපයක්. යම් කිසි කෙනෙක් Tamanගේ ශරීරයේ අවයව පෙන්වමින් නිර්වත පෙන්වමින් ප්‍රසිද්ධියේ කටයුතු කරනවා නම් එයා කරන්නේ මේ ජන සමාජයට බලවත් අනතුරක් දෙනෝදාහකගේ හිත්වල රාගය අවසනවා ඒ රාගය අවසන පුද්ගලයාට දෙනෝදාහකගේ සිත්වල රාගය අවසන්නට තමන්ගේ ශරීර අවයවයන් පෙන්වා කටයුතු කරනවා නම් එයාට සිද්ධ වන විපාකේ එයාට මුහුණ දෙන සිද්ධ වන විපාකේ තමයි මරණින් මත්තේ പ്രേත ලෝකේ යන්න සිද්ධ වෙනවා මුළු ශරීරයම මුළු මනින්ම ඇතැම් විට පණුවන්ගෙන් ගැවසී ගත්ත ශරීරයක් එයාට ලැබෙනවා පණුවන්ගෙන් ගැවසී ගත්ත හොරි වලින් ගැවසී ගත්ත ශරීරයක් එයාට ලැබෙනවා. ඒ විදිහට එයාට ජීවිත ගාන දුක් විඳින සිද්ධ වෙනවා. මේ දේවල් මම නෙමෙයි ප්‍රකාශ කරන්නේ තුන් ලෝකයක් දිනු බුදුරජාණන් වහන්සේ අදහා ගැනීම ඔබට බාරයි ප්‍රකාශ කිරීම දේශනා කිරීම මට බාරයි එනිසා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් දැකලයි මේ දේවල් දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් බොරු කියනවා කියලා හිතමු යම් කිසි කෙනෙක් කේලම් කියනවා හිස් වචන කතා කරනවා මරණින් මත්තේ එයාට പ്രേත ලෝකේ වැටිලා මේ කටින් කෙලවරක් නැති පණුවන් වගුරමින් ජීවත් වෙන සිද්ධ වෙනවා කියනවා ඒ කට ඇරියට පස්සේ ප්‍රදේශයටම දුගඳ හමනවා කියනවා බලන්න කොච්චරනම් අනතුරක් වෙනවද එක මුසාවක් එක බොරුවක් ඇති කල්ප ගානක දුගතියේ වැටෙන්න. ඉතින් ඒ නිසා මේ කාරණා ආවට ගියාට ජීවිතයට ගන්න එපා. ජීවිතේ බොරුවක් කරගන්න එපා. බොරුව ජීවිතය කරගන්න එපා. ජීවිතය කියන්නේ හිස් දෙයක් කරගන්න එපා. ජීවිතේ ගුණයෙන් පුරව ගන්න බලන්න. මිනිස් ලෝකෙට ආපු කාලේ විතරයි සීලය ගැන කතා කරන්න ලැබෙන්නේ. මිනිස් ලෝකේ ජීවත් වන නිමේෂයේදී විතරයි හොඳ දේවල් කරන්න ලැබෙන්නේ. තිරසන් සතෙකුට තේරෙන්නේ නැහැනේ මේ රාගය, මේ ద్వේෂය, මේ මෝහය, මේ මාන්නය කියලා. එනිසා මිනිස් ලෝකෙට ආපු ඔබටත් මේ දේ තේරුම් ගන්න බැරි නම් ඔබ කවදානම් මේ ජීවිතය අවබෝධ කරන්නද ඔබ කවදානම් සුගතියේ සුවය විඳින්නද ඔබ කවදානම් නිවනින් සැනසෙන්නද එනිසා මේ කාරණා ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි ඒ භාග්‍යවත් වූ අරහත්තු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා එනිසා තමන්ගේ ජීවිතයේ විනාශය පිණිසත් අන් අයගේ ජීවිතවල විනාශය පිණිසත් යම් පුද්ගලයෙක් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතයට වගේම ජන සමාජයට වගේම බුදුසසුනට වගේම දෙවියන් සහිත ලෝකයට ඒ බලපෑම යනවා. ඒ විතරක් නෙමෙයි පායන හිරු මඩලේ කිරණ විසම වෙන්න පායන සඳ මඩලේ කිරණ විසම වෙන්න ඒක හේතු වෙනවා. අකලට වැසි වැසෙන්නත් කලට වැසි නොවැටෙන්නත් ඒක හේතු වෙනවා. මේ මහ පොළවෙන් පැලවෙන රෝපණය වෙන මතුවන භවභෝග සම්පත් පවා විසම වෙන්න හේතු වෙනවා. ඒවා අනුභව කරන පුද්ගලයන්ගේ ආයුෂ වර්ණය සැපය බලය ප්‍රඥාව පිරිහෙන්න ඒක හේතු වෙනවා දවසින් දවස මේ ජන සමාජයේ මිනිසුන්ගේ ආයුෂ අඩු වෙනවා නොඑක් විදිහේ වසංගත රෝගවලට ගොදුරු වෙනවා කාටවත් ඔළුවක් උස්සන්න බැරි විදියට තරාතිරම නොබලා වර්ගයේ නොබලා රාජ්‍ය නොබලා ඇතැම් විට වසංගත රෝග පැතිරලා යන්නේ මේවා දිහා නොඑක් දෙනා නොඑක් ඇසින් බලලා නොඑක් හේතු ඉදිරිපත් කරනවා. ඒ හේතු වල යම් සත්‍යයක් තියෙනවා නැත්තේ නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයකටම හේතුව දේශනා කළා. කුමක්ද හේතුව? තමන්ගේ හිතෙත් රාගය, දේශය, මෝහය බහුලයි. අන් අයගේ හිතවලත් රාග, දේශ, මෝහ ප්‍රකෝපය ඇවිස්සෙන්නට කටයුතු කරනවා. එතකොට දෙපිරිසම අසංවරයි, දෙපිරිසම පෞකාරය බවට පත් වෙලා පාපයට පාපයට යහපත් විපාකයක් ලැබෙන්නේ නැහැ. අයහපත් විපාකය Tamanටත් එනවා අයහපත් විපාකේ රෝග පීඩා වශයෙන් එනවා අයහපත් විපාකේ වදුරු වසංගත වශයෙන් එනවා අයහපත් විපාකේ ජල ගැලීම් නායයන් මුහුදු ගොඩ ගැලීම් වශයෙන් එනවා අයහපත් අයහපත් විපාකයේ විවිධාකාරයෙන් ස්වර සතුරු උපක්‍රම වශයෙන් එනවා නොඑක් ආකාරයෙන් අයහපත් විපාකයේ ජීවිතයට එනවා ඒ නිසා Tamange හිතටත් අනුන්ගේ හිතටත් තම ජීවිතයටත් අන් ජීවිතවලටත් එපමණක් නෙමෙයි දෙවියන් සහිත ලෝකයටම බලපානවා යම් පුද්ගලයෙකුගේ හිතේ ඇතිවන යහපත් හෝ අයහපත් සිතවිල්ල. ඇතැම් දේශනාවලදී භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කොට වදාරනවා ජන සමාජයක විනාශය පමුණුවන කරුණු මොනවාද කියලා. එක පුද්ගලයෙකුගේ හිතේ ඇතිවන වෛරී සිතවිල්ල නිසා ඒ වෛරී සිතිවිල්ලෙන් යුක්තව පරිගැනීමේ චේතනාව ඇති වෙලා ඔහුගේ බලයේ ප්‍රමාණයෙන් ඔහු පරිගැනීම සඳහා කටයුතු කරනවා. ඒ කටයුතු කරන්නේ රාජ්‍ය නායකයෙක් නම් ඒ පරිගැනීමේ ප්‍රමාණය බලවත් වෙනවා. ඇතැම් විට තව රාජ්‍යයකට ලක්ෂ ගණන් මිනිසුන්ට මරණය උරුම කරන්න මේ වෛරී චේතනාව හේතු වෙනවා. ඉතින් එනිසා මේ වෛරී චේතනාවෙන් කටයුතු කරන මේ පුද්ගලයා නිසා කුමක්ද සිද්ධ වන්නේ? ජන සමාජයක ලක්ෂ ගණනින් දෙනා දුකට විපතටපත් වෙනවා ඒව දිහා බලාගෙන සිටින ඇතැම් අමනුෂ්‍යව පවා ප්‍රකෝපකාරීව හැසිරෙනවා ඒ වගේම දෙවියන්ගේ පවා හිත්වලට ඒ පාපී ප්‍රවාහය බලපාන අවස්ථා ඉතිහාසයේ තිබුණ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා භූමාතු දෙවියෝ පවා ආධාර්මිෂ්ඨ වෙන්නට අන්තරීක්ෂ දෙවියෝ පවා ආධාර්මිෂ්ඨ වෙන්නට කලට වැසි නොවසින්නට ඒ ආදී වශයෙන් මුළු මේ ස්වභාව ධාමයේ ඒ චක්‍රය විසම වෙන්නට පවා හේතු වෙන්නේ අවසාන වශයෙන් පුද්ගලයෙකුගේ හිතේ ඇතිවන ඒ පෞකාර සිතුවිලි ප්‍රමාණය. ඉතින් එනිසායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ තමන්ටත් අහිත පිණිස අනුන්ටත් අහිත පිණිස යමෙක් පිළිපදිනවා නම් එයා පරම අසත්පුරුෂයෙක් මේ මහා පොළවේ. යමෙක් තමනුත් මිත්‍යා දෘෂ්ටියේ පිහිටලා තව කෙනෙකුත් මිත්‍යා දෘෂ්ටියේ පිහිටන්නට කටයුතු කරනවා නම් එයා සත්පුරුෂයෙක් එහෙම නෙමෙයි. තමන් යහපතේ යෙදිලා අන් කෙනෙක් යහපතේ යොදවන්නේ නැත්නම් එයාට සත්පුරුෂයෙක් කියලා කියන්න පුළුවන්. කුමක් නිසාද? එයා අයහපත් දේවල් නොකරන නිසා. ඒ වගේම තමන් යහපතේ යෙදෙන්නේ නැතිව තව කෙනෙක් ධර්මයේ පිහිටුවන කෙනාටත් යම් සත්පුරුෂකමක් තියෙනවා. කුමක්ද? තමන් වැරදි කළාට තව කෙනෙක් ඒ වැරද්දට ඈඳා ගන්නෙ නැහැ. හැබැයි තමනුත් පාපයේ ගිලිලා තවත් කෙනෙක් ඒ පාපයේ ගිල්වන් හදනවා නම් එයා පරම අසත්පුරුෂයෙක් හැටියටයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. අන්න එහෙම කෙනෙක් මේ ලෝකෙට පහළ වුණොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එයා බොහෝ පව් රැස් කරනවා. එයා තමනුත් වනසා ගන්නවා තම ජීවිතයත් අන් අයටත් මහා පිළිලයක් වෙනවා කියලා. මිත්‍යා දෘෂ්ටියක් වගේ දෙයක් යම්කිසි කෙනෙක් ගත්තොත් ඒක ජන සමාජයේ પરම්පරාවෙන් પરම්පරාවට යනවා. දැන් ඔබ හිතන්න මේ ලෝකේ තියෙන ඇතැම් ආගම් ඇතැම් දර්ශනවල ප්‍රාණඝාතය අනුමත වෙලා තියෙනවා. සොරකම වැරදි කාමසේවනය සම්මත වෙලා තියෙනවා. ඒ බඳු ආගම් ඉගැන්වීම් තුළ ඒ ඉගැන්වීම් අනුව පිළිටන පිරිස කී දෙනෙක් නම් ලෝකේ ඉන්නවද? කී දෙනෙක් නම් ප්‍රාණඝාතයේ කුසලයක් කියලා හිතනවද ලෝකේ? කී දෙනෙක් නම් බොරු කියන එක මද්ද්‍රව්‍ය භාවිතයේ යහපතක් කියලා හිතනවද? බලන්න එහෙම මිනිස්සුමයි ලෝකේ වැඩි. ඉතින් එහෙම මිනිස්සු බහුල වෙන්න වෙන්න ඔබ බලාපොරොත්තු වෙනවද මේ ජන සමාජයට රෝග පීඩා හැදෙන එකක් නැහැ කියලා. ඒක වැරදි බලාපොරොත්තුවක්. ඉතින් ඒ නිසා ප්‍රශ්නේ හඳුනාගත්තොත් විතරක් පිළිතුර හඳුනා ගන්න ලැබෙනවා. හැබැයි මෙතනදී අවධාරණයෙන් ප්‍රකාශ කළ යුතුයි. මිනිසුන්ගේ ආයුෂ පෙරෙහි පෙරෙහි යන මේ යුගයේ අනාගතේ නම් ඒබඳු සොඳුරු අනාගතයක් ඔය කීතන විදිහට නම් ලැබෙන්නේ නැහැ. මේ ජීවිතයේ මේ පැතිරිලා යන මේ වසංගතයේ පළමු වසංගතයත් අවසාන වසංගත රෝගයක් නෙමේ අනාගතේ මීට වඩා දරුණු විපත් වලට මිනිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වේවි මේ කියන විදිහට ජීවිතයේ හිත පිරිසුදු කරගත්තේ නැත්නම් එනිසා බෞද්ධයන් වෙච්ච අපට පවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිහිටලා ඉන්න මිනිසුන් වෙසෙන මේ ද්වීපයේ පවා එබඳු තත්වයකට දුක් විපත් පැමිණෙනවා නම් අන් අය ගැන හිතන්නම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ කාරණේ දෙසේපත් කළ යුතුයි යම් පුද්ගලයෙකුගේ සිතේ ඇතිවන එක පාප සිතුවිල්ලක්. එදාට එයාට පමණක් නෙමෙයි අන් අයටත් ඒ කාලයටත් පමණක් නෙමෙයි අනාගතයේ බොහෝ වර්ග પરම්පරා ගණනක් නොමග යන්න හේතු වෙනවා. දැන් මේ ලෝකේ තියෙන නොයෙක් ආගම් දර්ශන පිළිබඳව ඉතිහාසය බලනකොට එක පුද්ගලයෙකුගේ හිතේ ඇතිවෙච්ච සිතවිල්ලක් තමයි බලවත් වෙලා බලවත් වෙලා කාලයක් යනකොට પરම්පරා ගානකට ගිහිලා ව්‍යාප්ත වෙලා ගිහිලා විවිධ හැඩතල ඔස්සේ විවිධ මිත්‍යා දෘෂ්ටි නිර්මාණය වෙලා ඉතින් හොයලා බලනකොට මේ සිතුවිලි හට අරගෙන තියෙන කෙනෙකුගේ දෙන්නෙකුගේ අයෝනිසෝ මනසිකාරය නිසා වැරදි චින්තනය නිසා නමුත් අවසානයේක ලෝක ප්‍රචලිත දර්ශනයන් බවට පත් වෙනකම් ලෝක ප්‍රචලිත ඉගැන්වීම් බවට පත් වෙනකම්ම පැතිරිලා ඉවරයි ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කරුණු සහිතව මැවුම් වාදයේ බොරුවක් කියලා දේශනා කළා. කරුණු සහිතව අහේතුක අප්‍රත්‍ය වාදයේ බොරුවක් කියලා දේශනා කළා. කරුණු සහිතව අදිච්ච සමුප්පන්න වාදයේ බොරුවක් කියලා දේශනා කළා. ඒ නිසා කර්මය ඵලය පදනම් කරගත් හේතුඵල ධහම 90ටයි 90මයි මේ ලෝක යාත්‍රාව සිද්ධවන්නේ කියලා කරුණු සහිතව පෙන්වා දුන්නා. ඉතින් එබඳු කරුණු සහිතව පෙන්වා දුන් පිවිතුරු දර්ශනයක් තිබියදී ඒ ඇසෙද්දී ලෝකේ කී දෙනෙක් නම් විසම අදහස් වලින් සිත් පුරවාගෙන වෙසෙනවද? ඉතින් එනිසායි මේ ජන සමාජයට කලින් කලට විපත් පැමිණෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්කවේ පුද්ගලෝ අත්තහිතාය චේව පටිපන්නෝ හෝති පරහිතායච ඔන්න පරම සත්පුරුෂයා ගැනයි මේ කතාවේදී දේශනා කරන්නේ කවුද? Tamanගේ හිතසුව පිණිසත් පිළිපන්න පුද්ගලයා අන් අයගේ හිතසුව පිණිසත් පිළිපන්න පුද්ගලයා ලක්ෂයක් දෙකක් ගත්තොත් ඊටාම කිහිප දෙනයි මේ වගේ ලෝකේ හම්බ වෙන්නේ. එයා අවංකවම තමන්ගේ ජීවිතයේ හිතසුව සලසන ප්‍රතිපදාවෙ හික්මෙනවා. කුමක්ද තමන්ගේ ජීවිතයේ හිතසුව සලසන ප්‍රතිපදාව? තමන්ගේ ජීවිතයේ හිතසුව සලසන ප්‍රතිපදාව තමයි වැරදි පව්කාරකම් අඩුපාඩු මෙව්ව අවම කරගෙන නැති කර දැමීම. එයින් තමන්ගේ ජීවිතය යහපත් වෙනවා. පළමු කොට තමන් රාග විනයාය පටිපන්නෝ රාගය දුරු කරන්න පිළිපදිනවා. දෙවනුව ද්වේෂ විනයාය පටිපන්නෝ ද්වේෂය දුරු කරන්න පිළිපදිනවා මෝහ විනයාය පටිපන්නෝ මෝහය දුරු කරන්න පිළිපදිනවා මාන විනයාය පටිපන්නෝ මානය දුරු කරන්න පිළිපදිනවා අන් අයගේ රාග ද්වේෂ මෝහ මද මාන පාප දුරු කරන්න අවවාද අනුශාසනා කරනවා අන්න එහෙම කෙනා තමයි සත්පුරුෂයා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ගුණවතා සිල්වතා කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ දැන් මෙහෙම අය හොයාගන්නවා කියන එක මේ වගේ කාලයක හරිම අසීරුයි මෙහෙම කෙනෙක් හොයාගන්න ලැබුණොතින් දිවි පරදුවට තමා තබා නමුත් එයාව ඇසුරු කරන්නට ඕන. එයාගේ කුලය, එයාගේ තරාතිරම, එයාගේ තත්වයේ වැදගත් වන්නේ නැහැ. තමන් පාපයෙන් වැළකී අන් අය පාපයෙන් වළකන්න එයා කටයුතු කරනවා නම් එයා මේ ජන සමාජයේ පරම පූජනීය කෙනෙක්. උතුම් කෙනෙක් යම් අම්මා කෙනෙක් Taman පංචශීලය රකිමින් තම දරුවනුත් පංචශීලය රකින්නට හුරු කරනවා නම් යම් තාත්තා කෙනෙක් Taman පංචශීලයේ හික්මෙමින් තම දරුවන් පංචශීලයේ හික්මවනවා නම් අන්නේ අම්මයි තාත්තයි සත්පුරුෂයෝ වෙනවා දරුවන්ට. අම්මයි තාත්තයි පංචශීලය රකින්නෙත් නැත්නම් දරුවන්ට කියලා දෙන්නෙත් නැත්නම් පංචශීලය ආරක්ෂා කරමින් සිල්වත් වෙන්න කියලා. ඒ අම්මා තාත්තා සත්පුරුෂ නැහැ, දරුවොත් සත්පුරුෂ නැහැ. යම් දරුවෝ ඉන්නවා සීලය ආරක්ෂා කරනවා, ಗುಣධර්ම පුරනවා. හැබැයි අම්මා තාත්තට ඒ ශක්තිය ලබා දෙන්න, ඒ ආශිර්වාදය ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. එතනක් තියෙන්නේ අර්ධ වූ සත්පුරුෂකමක් මිසක් පිරිපුන් සත්පුරුෂකමක් නෙමෙයි. එනිසා අපි සත්පුරුෂයෝ වෙන්න නම් මේ ජන සමාජයේ අපි හැමෝටම පිහිට වෙන්නට ඕන. කරුණාවෙන් ශ්‍රී සද්ධර්මයේ කියා දෙන්න ඕනේ. හොඳ නරක කියා දෙන්න ඕන. දහම අදහම තෝරා දෙන්නට ඕන. ඒ දේ सिद्ध කරන්නට බැරි නම් අඩුම තරමින් තමන්ගේ ජීවිතයවත් තමන්ගේ චර්යා පද්ධතියවත් තමන්ගේ හැසිරීමවත් ධර්මානුකූල කරගන්නට ඕන. අන්න එහෙම තම තමන් හිතලා තම තමන්ගේ අඩුපාඩු හදාගෙන අපි හැම කෙනාම ධර්මයට ආවොතින් මේ ලෝකේ අපි හැමෝටම ජීවත් වන්නට සුදුසු ක්ෂේම භූමියක් බවට පත් වෙනවා. මේ කියන කතාව මේ ලෝකේ අනාගතේ සිද්ධ නොවෙන්නට පුළුවන්. හැබැයි මෙහෙම කතාවක් කියන්නේ පදනම් විරහිතම නෙමෙයි. මේ ධර්මය තුල උගන්වනවා මේ ලෝකේ මිනිසුන්ට කාලයක් ආවා. එකම කෙනෙක්වත් විහිළුවටවත් බොරුවක් කියන්නේ නැති මිනිසු හිටපු ඒ වගේම මේ ලෝකේ ඉතිහාසයේ කාලයක් තිබුණා කිසිම දවසක කිසිම කෙනෙක් ප්‍රාණඝාතයක් නොකරන මේ ලෝකේ කාලයක් තිබුණා ඉතිහාසයේ කිසිම කෙනෙක් වැරදි කාම සේවනය නොකරන මේ ලෝකේ ඉතිහාසයේ මිනිසුන්ගේ යුගයක් තිබුණා ඒ ලෝකේ මිනිස්සු පංච දුස්චරිතයේ දස අකුසලයේ හීනකින්වත් කරන්නේ නැති අන්න එහෙම මිනිසු හිටියා මේ මහ පොළවේ. ඒ මිනිසුන්ගේ යුගය දැන් අවසන් වේගෙන යනවා. ඒ මිනිසුන්ගේ යුගය දැන් අවසන් වෙවි. අසත්පුරුෂයන්ගේ යුගයක් මතුවේවි මතුවේවි එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කරන්නට තියෙන්නේ කලකිරিলা එපා වෙලා හැකිලිලා බලා යන එක නෙමෙයි. තමන්ගේ ජීවිතේ මම මගේ හැඟීම් පාලනයක් ඇති කරගෙන මම මගේ ජීවිතය සුවපත් කරගන්නවා මම පෞකාර දේවල් මගේ ජීවිතේ කරන්නේ නැහැ කියලා බලවත් අදිෂ්ඨානයක් කරගන්නට ඕන හැඟීම් පාලනය ඇති කරනවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි අපි කොච්චර අදිෂ්ඨාන කරත් මම මේ වැරද්දෙන් අත මිදෙනවා කියලා නොදැනුවත්වම වගේ ආයෙමත් ඒ වැරද්දට අහු වෙලා බොහෝ මිනිසුන්ට උවමනාව තියෙනවා පාපයෙන් වැරද්දෙන් අත මිදෙන්න. බොහෝ දෙනා ප්‍රකාශ කරනවා අනේ ස්වාමීනි මේ වැරද්දෙන් අපි අත මිදෙන්න කැමති. ඒ වුණාට අත මිදෙන්න බෑනේ කියලා. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. මේ අකුසලයේ තියෙනවා පුද්ගලයෙක්ව ඇබ්බැහි කරන ස්වභාවයක්. අකුසලයේ තියෙනවා පුද්ගලයෙක්ව වල්මත් කරන ස්වභාවයක්. මෝහණයට පත් කරන ස්වභාවයක්. කාමාහි ලෝකේ නහි සුප්පහායා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. මේ කාමයෝ කියන්නේ මෝහණීයයි. මේ මෝහණීය කාමයන් ප්‍රහාණය කරනවා කියන එක ලේසි නෑ කියලා. ඉතින් එනිසා අකුසලයේ තියෙන මත්කරන මෝහයට පත්කරන ස්වභාවය නිසා පුද්ගලයෝ කොච්චර හරි වැරද්දෙන් අත මිදෙන්නට ඕන කියලා හිතුවත් වැරද්දෙන් අත මිදෙන්නට අමාරුයි. ඉතින් අමාරුයිනේ කමක් නෑ. එහෙනම් මම වැරද්දම කරනවා කියලා හිතලා හරියනවද? එහෙම හරියන්නේ නෑ. ටික ටික උත්සාහවත් වෙන්න හැම අඩුපාඩුවක්ම එක සැරේ හදාගන්න බැරි වෙයි. හැබැයි එක අඩුපාඩුවක් එක දවසකින් සතියකින් හදාගත්තොත් සති කිහිපයක් දවස් කිහිපයක් මාස කිහිපයක් යනකොට ඔබ පිරිසිදු හදවතක් තියෙන කෙනෙක් බවට පත් වෙයි. ඒ නිසා පළමු කොට බලන්න සිතුවිල්ලක් උපදිනකොට උපදින සිතුවිල්ල දිහා. මේ සිතුවිල්ල රාගයට අයිති එකක්ද, ද්වේෂයට අයිති එකක්ද, මාන්නයක්, මෝහයක්, පාපයක්ද? මේ සිතුවිල්ල වැඩුණොතින් පළමු කොට මගේ සිත අපිරිසුදු වෙනවානේ. හරියට අර ස්නානය කරලා ඉන්න කෙනෙකුගේ ශරීරයට අපිරිසුදු කුණු දූවිල්ලක් හලනවා වගේ මලකුණක් ශරීරයට ස්පර්ශ කරගන්නවා වගේ ඒ එහෙම මගේ සිත මම අපිරිසුදු කරගන්නේ නැහැ. මගේ සිත මම කැත කරගන්නේ නැහැ. මම ලස්සන කෙනෙක් වෙන්න නම් හිත ලස්සන කරගන්නවා. සැබවින්ම ලස්සන රූපයක් ලැබෙන්න නම් හිතේ ලස්සන වැදගත් වෙනවා. හිතේ ලස්සන කියන එකෙන් මම අදහස් කළේ අකුසල් ධර්ම අඩුයි, පාප සිතුවිලි අඩුයි, කුසල් දහම් වැඩි, කුසල් සිතුවිලි බලවත්. මෛත්‍රිය වගේ සිතුවිල්ලක් නැවත නැවත හිතේ ජීවත් කරවනවා නම් යමෙක් මෛත්‍රියෙන් කල්ගත කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ මුඛ වන්නෝ විපස්සීදති මුහුණේ වර්ණේ ප්‍රසාද ජනක වෙනවා. දැකුම් කළු දෑසක්, දැකුම් කළු මුව මඩලක්, දැකුම් කළු ශරීරයක් වර්ණයක් ලැබෙනවා මෛත්‍රී සිතුවිල්ලෙන් පසු වෙනවා මෙව අපිට සැබවින්ම කරන්න පුළුවන් දේවල්නේ බැරි එකම දෙයක්වත් බුදුරජාණන් වහන්සේ වදාළේ නැහනේ එනිසා ඔබ ටික ටික පුරුදු කරන්න බලන්න ඔබට පුළුවන් නම් උදෑසන අවදි වෙලා මොහොතක් ආසනයක වාඩි වෙලා ආසුන්ගත වෙලා මම වෛර නැත්තේක් වෙමි තරහ නැත්තේක් වෙමි සුවපත් වෙමි මම මේ ලෝකේ කාටවත් අද දවසේ වෛර නොකරමි කාහාත් ගැටෙන්නේ නැතුව සමගියෙන් සමාදානයෙන් මම ඉන්නවා අද මම ඉවසනවා ඇනුම් බැනුම් ගැරහුම් නින්දා මොනවා ආවත් මම සාධාරණයක් අසාධාරණයක් හොයන්න යන්නේ නැහැ මගේ පැත්තෙන් මම හැම තැනකදීම ඉවසනවා. එනිසා මා වගේම මේ ලෝක සතුන් ඉවසත්වා මේ හැම දිනාම වෛර නැත්තෝ වෙත්වා. අද දවසේ මට සම්මුඛ වෙන, අද දවසේ මට මුණ ගැසෙන හැම මිනිස්සෙක්ම, හැම කාන්තාවක්ම, හැම පිරිමි කෙනෙක්ම, හැම දරුවෙක්ම, හැම මහල්ලෙක්ම වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉවසත්වා, දරාගනිත්වා, සැනසීම ලබත්වා. මෙන්න මේ සිතවිල්ල මොහොතක් ඔබේ හිත ඇතුලේ පුරුදු කරන්න. පුදුම විදියට ඔබේ හදවත නිමිල යනවා. ඔබ සත්පුරුෂයෙක් වෙනවා. ලෝකේ හැම කෙනාගේම හිත්වලට ඇතුල් වෙනවා ඔබ. ඔබට පුළුවන් නම් උදෑසන කාලේ අවදි වෙලා නැගෙනහිර දකුණු දිසාව, බටහිර උතුරු දිසාව, උඩ යට දිසාව කියන මේ හය දිසාවේ වෙසෙන සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා අනේ මේ සත්වයෝ සුවපත් වෙත්වා තරහ නැත්තෝ වෙත්වා අහෝ මේ හදවත්වල රාග ගිනි දුරු වේවා ද්වේෂ ගිනි දුරු වේවා මෝහ ගිනි දුරු වේවා මේ හැම දිනාම කුස පිරෙන්න ආහාර ලබත්වා විලිවැසෙන්න ඇඳුම් ලබත්වා සැප සම්පත් ලබත්වා නිරෝගීකම් ලබත්වා කියලා යම් කිසි කෙනෙකුට හිතන්න පුළුවන් නම් ඔබ මේ ලෝකේ හැම කෙනෙකුටම සහනය සතුට සලසන කල්යාණ මිත්‍රයෙක්. ඒ හැම දිනාටම ආදරය, ප්‍රේමය, දයාව පතුරන කෙනෙක්. අන්න එහෙම කෙනෙක් වෙන්න ගහක් යට හෝ වාඩි වෙලා කොතනක හෝ වාඩි වෙලා ඒ අහිංසක සිටිවිල්ල පුරුදු කරන්න. ඒ අහිංසක සිටිවිල්ල ඔබේ ජීවිතේ පන කරන් පන බවට පත් කරගන්න, ජීවේ බවට පත් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන්නේ බ්‍රහ්ම විහාරවලට නමක් මොනවද බ්‍රහ්ම විහාර කියන්නේ බ්‍රහ්මයාගේ හැසිරීම මහා බ්‍රහ්ම රාජවරු බ්‍රහ්ම ලෝකේ ඉන්න මෛත්‍රියෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් දයාවෙන් ජීවත් වෙනවා. ඒ අයගේ ජීවිතවල තියෙන ಗುಣධර්ම තමයි මෛත්‍රිය. ඒ අයගේ හැම වෙලාවකම කරුණාව තියෙනවා. මුදිතාව තියෙනවා උපේක්ෂාව තියෙනවා මේවට බ්‍රහ්ම විහාර කියලායි කියන්නේ ඉතින් මේ බ්‍රහ්ම විහාර භාවනා පුරුදු කරන ඒ බ්‍රහ්ම රාජවරු වගේ වෙන්න පුළුවන් ඔබත් කරුණා මෛත්‍රිය පුරුදු කරනවා නම් මේ ජන සමාජයේ ඒ තරම් මේ කරුණා මෛත්‍රිය ශාන්තියක් සහනයක් ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ රාග විනය සූත්‍ර පරයාය තුල දේශනා කරන්නේ කුමක්ද මේ ලෝකේ ජීවත් වන පුද්ගලයන් හතර කොටාසයක් පිළිබඳව පළමු කෙනා තමාගේ හිතසුව පිණිස පිළිපදිනවා අන් අයගේ හිතසුව පිණිස පිළිපදින්නේ නැහැ. කොහොමද තමාගේ හිතසුව පිණිස පිළිපදින්නේ? තමාගේ හිතේ රාග, දේශ, මොහ දුරු කරන්න යා කටයුතු කරනවා. අන් අයගේ හිතේ රාග, දේශ, මොහ දුරු කරන්න කටයුතු කරන්නේ නැහැ. දෙවනි කෙනා තමා තමා යහපතේ පිහිටන්නේ නැහැ. හැබැයි අන් අයට ගුරුහරුකම් ලබා දෙනවා. කොහොමද ඒක කරන්නේ? අන් අයට ධර්මය කියලා දෙනවා, පාපයෙන් අත මිදෙන්න කියනවා, වැරදි කරන්න එපා කියනවා, අන් අයගේ රාග, දේශ, මොහ දුරු කරන්න එයා උදව් කරනවා. හැබැයි එයා රාග, දේශ, මොහ දුරු කරන්නේ නැහැ. එයා දෙවන කෙනා. තුන්වන කෙනා තමයි තමාගේ ජීවිතයත් අන් අයගේ ජීවිතත් දෙකම අඳුරට හෙළන කෙනා. තමනුත් පෙරහිලා අන් අයත් පෙරහි යන කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා තුන්වන පුද්ගලයා මේ ලෝකේ ජීවත් වෙන. හතරවන පුද්ගලයා කවුද? එයා තමයි තමාගේ හිත සුවත් සලසාගෙන අන් අයගේ හිත සුවත් සලසා ගන්නා වූ උතුමන් වහන්සේ. දැන් ඔබ බලන්න නුවණින් එහෙම පුද්ගලයෝ කී දෙනාද මේ ලෝකේ ඉන්නේ කියලා? පළමු පුද්ගලයෝ ඒ කියන්නේ තමාගේ යහපත සලසා ගන්න පුද්ගලයොත් ඉන්නවා. ඒ වගේම අන් අයගේ යහපත සලසන පුද්ගලයොත් ඉන්නවා. තමන්ටත් අනුන්ටත් අයහපත සලසන පුද්ගලයෝ ඉන්නවා තමන්ටත් අනුන්ටත් යහපත සලසන පුද්ගලයෝ ඉන්නවා ඒ අය අතරින් පරම ශ්‍රේෂ්ඨයා වන්නේ තමන්ටත් අනුන්ටත් යහපත සලසන කෙනා ඔබ මේ බණ කතාව අහගෙන ඉඳලා අන්න එහෙම කෙනෙක් වෙන්න උත්සාහවත් වෙන්න. එහෙම කෙනෙක් වෙන්න බැරි නම් ඔබ හෝ ඔබේ ජීවිතය යහපත සලසා ගන්න බලන්න කියලා මේ ධර්ම කතාව අවසානයේදී මම මහා සංඝරත්නයේ වශයෙන් ඔබට සිහිපත් කරනවා. උදා වූ දවස දැන් ලාහිරු මඩල උදා වුණා. තව හෝරා කීපයකින් හිරු මඩල බැසලා යනවා අද දවස අස්තයට යාවි හවස් වෙලා බලද්දී අද මම හොඳින් ජීවත් වුණා යහපත් විදියට ජීවත් වුණා කියලා හිතලා හිතේ සතුටක් ඇති කරගන්න පුළුවන් වන විදියට අද දවස ගත කරන්න හොඳ වචන කතා කරන්න කාගේවත් දිහා රවා බලන්න එපා ඉරිසියාවෙන් බලන්න එපා මසුරුකමින් බලන්න එපා සිනහා මුසුමුහුණින් බලන්න පංචශීලය ආරක්ෂා කරගන්න බුදු ගුණ සිහි කරන්න ශාස්ත්‍රෝන් වහන්සේ සමගම ජීවත් වෙන්න බලන්න ඔබට ජීවිතයේ සැනසීම එමගින් උදාපත් වේවි එසේ උදාපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ආකාසත්තා ච භුම්මත්තා දේවා නාගා